ඉගෙන කටිට පින්කම් දුන්නට ගියන්න මොකොත් හම්බ වෙන්නේ නැහැ අපහු. දෙන්නේ සිවුරුනේ. ගියට අයිස්ක්‍රීම් හම්බ වෙන්නේ නැහැ, චොක්ලට් හම්බ වෙන්නේ නැහැ. ඒකයි ඒකේ තියෙන වටිනාකම. සම්පූර්ණ සුද්ධ පැවිදි උපකරණයක් දෙන්න. අනිත් ඒවා දෙනකොට නම් බත් දෙනකොට නම් බුරියානි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඉන්දියාප්පන් දෙනකොට වෙන එකක් ප්‍රාර්ථනා කරතයි ලොකු එකක්. සිවුරක් දීලා මොනවද ආපහු හම්බෙන්නේ? ඒක නෙමෙයි ගියෝ නම් හිතන්නේ මොනවාද ශක්තිත රජකම හම්බ වෙනවා කියන සිවුරට ගහන නූල් නූල් වාරය පාස ශක්තිත රජකම හම්බ වෙනවායි කියන. ওই ශක්තිත රජකමටත් එහා මහානකම. ඒකයි යෝකෙන් හම්බ වෙන්නේ. ඒක කිව්වනම් මං හිතන්නේ කඩන පිංගම් කරනෙකුත් නැහැ. දැන් නිකන් හරි කිව්වොත් එහෙනම් මේ කඩන පිංගම් කිරුවොත් හම්බ වෙන්නේ ශාසනයක්මයි එකකින් හම්බ වෙන්නේ මහානකම්මයි කියලා ඔකට කිව්ව ආපත බලවල දුවනවා. කියලා තියෙන බුදුරජාණන් වහන්සේ මේ ශාසනය ගැන හිතලා පින්කම් අතර ආමිෂ පින්කම් අතර කඨින පින්කම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා නිස්තරණේ කවදාවත් කඨින පින්කම් කරන්නේ නැහැ. ප්‍රතිපත්තියක් වශයෙන්ම කරන්නේ මිනිස්සු අවසන්ඩ හොද නැති. ඒ වෙනකොට කියන අයිල පුඩට බාන කරගන්න. පැහැදිලි. කිසියම් ආපසු අපේක්ෂාවකින් තොරව දෙන දාණය තමයි ඒකත් එන්න ඕන අසංස්කාරිකව. කවුරුත් කිව්වත් නෙවෙයි මෙහෙවීමකින් නෙවෙයි අපි සිංහලෙන් කියන්නේ දීලා දානවා කියන්නේ. දීලා දාන දේ අබයටක් වුණත් කමක් නැහැ. දීලා දාන්න ඕනේ පශු අපේක්ෂාවකින් තොරව. ඒක අහම්බයක්, ඒක సౌందర్యාත්මක දෙයක්. අවශ්‍ය කෙනාව Taman ළඟ තිබ්බ දුන්නා. එන්නත සැලසුම් කරලා හෙට එන්න මං අරක දෙන්නම් කියලා කියනකොට ඒක සාමාන්‍යයෙන් ප්‍රමාණ කළ හැකියි. අර වගේ දාන අහම්බෙන්න මොසිද්ධ වෙනවා ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසා කටිපිකම් වෙන ගොඩාක් ධික මේ කටි නානි සංස්කතාවල් වගේ තියෙනවා. මොකද කෙසේ වුණත් ඒක ශාසනය පැවැත්වීම සඳහා කරන චීවර පූජාව. ඒක අතිරේක පූජා ගොඩක් කරනවා. මොකද මේ සිවුරක් දුන්නට ගිහියට සිවුරක් හම්බුනට වැඩන්නේ මොනවට ගන්නෙ? පෙරංක ඩොල්ට ගන්නෙ? අන්න ඒ නිසා নিরপেক্ষව දෙන්න පුළුවන්. ඒ නිසා කන්න පිංගමට ගියාට පස්සේ ආපහු ලැබෙන එක නෙවෙයි කල්පනා කරන්න තියෙන්නේ. මේ දීලා දාන්න. එහෙම දීලා දානවා නම් ওই වස් සමාදන් වෙලා වස් මොනවාද මේ පවාරණය කර කරම ඉන්න ඕනේ ඕන වෙලාවක නිකන් දීලා දාන එක කරතෑ. ඒව කියන්න යන්න එපා බයි කණ්ඩපින්කම්. මොකද මට කිය හැකි මොකද අපේ නිසන්වනේ කණ්ඩපින්කම් නැහැ. අනුමත කරන්නේත් නැහැ. අනුමත කරන කියන්නේ ඒක සාසනික ලක්ෂණ දෙයක්. මුළු ලෝකෙම මම දැකලා තියෙන ස්ථානයක් වශයෙන් කණ්ඩපින්කම් නොකරන තැන තමයි නිසන්. මම ගියා ඉස්ලාම මෙල්බන් ගිය වෙලාවේදී මං ගියේ චීවර මාෂයට. ඉතින් ස්ථාන තියෙනවා හයක් හතක් මෙල්බන් නගරේ විතරයි. ඉතින් මං ගිය ගමන් බද්දා කිව්වා සාංශ බලා ගන්නත් එක හැම ස්ථානෙටම යන්නේ කියලා. හරි අපහසුට මම පත් වුණා. ඊට පස්සේ මම තීන්දුව කරා ඊට පස්සේ කටින චීවර මාංශ කොහොක්වත් ගන්නෑ කියලා. මොකද ඒ තරම් මනෝසෝ උච්ච ශ්‍රියක් තියෙනවා. භාවනා කරන මූඩ් එකක් නැහැ. අර කටනේට මේ කටනේට ඇවිද ඇවිද මම අනේ මම තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට මම බුද්ධ ආගමේ වෙන ආගම කියනවා ඕගොල්ලෝ වෙලවනවා. ඒ තරම මිනිස්සු කැමති කැම්බැල්ලට. ඒ තරම කැමති උත්සවයට. ඔත් කිසිම නිදහසක් කිසිම විවේකයක් මේ නිස්සද්ද බව මොකක්වත් නැහැ. ඉතින් මේ ගෝසාව කියන වෙලාවේදී හොඳම දේ තමයි ඔන්න කැලේකට වෙලා දෙන සම්බල දෙන බතක් කාලා කඳ හරි බීලා පැත්තකට. නිසා ප්‍රතිපත්තියක් වශයෙන් ඒක මන්ද නැහැ. ඒ නිස්සන්නවනේ තිබුණ ප්‍රතිපත්තියට පැවිදිින් ඉස්සල්ලා මගේ ළඟ තිබුණ එකක්ද කියලා උත්සව කියනකොට ඇලර්ජික් මට. උත්සව වලට සම්බන්ධ වෙන මොන හරි තියෙනකොටම කරප්පන් වගේ මට හිතනවා ඊට මීට වැඩි හොඳයි පැත්තකටලා කැලේටලා ඉන්නේ. ඒක ඒක ඇඟ ඇතුළෙන්ම කියපු කෙනෙක් තමයි ඥානරණ ස්වාමීන් වහන්සේ. පැහැදිලිවම කිව්වා මොනම හේතුවක් නිසාවත් ගැවසෙන තැන් වලට යන්න එපා. ගිහිල්ලා මේ සත්‍ය නඩත්තු කරන්න බෑ. ගැවසෙන්නට ගිය ගමන් රංගපෑම තමයි එන්නේ. ඉතින් හැංගුම් ඇති වෙනවා. ගොඩාක් ශ්‍රද්ධාදී හැංගුම් ඇති වෙනවා. නමුත් අර ගිනිච්ච සතිය ගංගාවක් ගිහිල්ලා වැලි තලාවකට බී ගත්තා වගේ තිබුණ තැන මුල තැන හොයාගන්න බැරි වෙනවා. අන්තිමට අපේ රංගපානම් බවට පත් වෙලා ආපහු ඇවිල්ලා මුලින් ඉඳලා පටන් ගන්නවා. ඊට මීට වැඩි හොඳයි මේ වෙලාවේදී අර තීන ඒක රැගෙන පැත්තකට වෙනවා නම් නමුත් මාව වරදොල තීරුම් ගන්න එපා කියලා මම බැගෑවෙනවා. ඒ මගේ හැටිනම් ඔය ඔය ප්‍රශ්න ඇහුවොත් නම් ඔය වගේම තමයි මගෙන් එන උත්තර. ඒක වළක්වන්නත් බෑ. පින්කම් ගැන කියනකොටම මට නිකන් මුස්ලිම් වගේ හිතෙනවා. මම හිතන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. පහු වෙන හිතන එක. මම හිතන්නේ මිත්‍යා දෘෂ්ටිය. මේ මිනිස්සු හදන්න බෑ. මම කිසිම ගණකිනුවක් නැහැ. මම තරහකුත් නැහැ. මමත් ඔය පිටු ගෙලියනේ අවුරුදු 20ක් විතර යනකම් මාත් ඔය ටිකක් කෙරුවා. හැබැයි මම ඒ දවස්වල තඩුයි. ඉන්කම කියනකොට මගේ මට තේරෙනවා මෙයක් එක ගන්න දෙන කරන්නත් බෑ නැත්නම් කතා කරලත් බෑ. එයා වෙන ආගමක ඒ කියන්නේ ආගමේ කියලා කියන්නේ. එයා ආගමේ මම පැත්තකටලා ගන්නවා. ඉතින් මට ලොකු සාන්තියක් වුණා මේ විවේකී කරන්නේ. විදිය පිටිම මම යන්නෙත් නැහැ. එමේ අනාය අසු කරන්නෙත් නැහැ. හැබැයි මට දැන් මට තේරෙනවා ඒ අය තරහ කරගන්න නැතුව ඉන්න ඕනේ කියලා. ඒක මම ඇතින් වෙච්ච ලොකු වැරද්දක් මම මෙතෙක්කල් හරිය විවේචනය කරා. දැන් මම දන්නවා නෑ නෑ බබාට ඒක කන්න ගන්න බබා පප්පඩම් කන්න. බබා පරිප්පු කන්න. ඔයා බෙදාගෙන කන්න. ප්‍රශ්නයක් නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම මගේ වැඩේ කරගෙන පැත්ත කරලා YouTube මයින් අහනවා එන්න යන්න කියන්නේ මට මානවයිතිවාසිකමක් තියෙනවා මට නෑ කියන්න බෑ කියන්න. ඒක තමයි මම රකින්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන්. මගේ න්‍යාය මගේ කලසටහන කවුරුත් න්‍යායපත්‍ර හදන්න එන්න එපා. આવොත් මම යකම්. මම පැවිදි වුණේ කාගවත් න්‍යායපත්‍රයට නටන්න නෙවෙයි විවිධකේ සඳහායි. විවිධකයට යන කෙනෙක් එක ඉඳහුණා සපක්. එමන්ස මුස්ලිමුණයි කියලා මට ප්‍රශ්නයක් නෑ. කතෝලිකුණයි කියලා ප්‍රශ්නයක් නෑ. එමන්ස විවිධකේ අගය කරනවා. ඒක නැති මොන දේ කරන්න ගියත් හරි වෙහෙසක් දැනෙන්න ගන්නවා. හරි අපහසුයක් දැනෙන්න පටන් ගන්නවා, ගොළු වෙන්න පටන් ගන්නවා. කතා කරගන්න බැරි වෙන මොකද කතා කරොත් හිතනක් කරගන්නවා. කියන්න කිය හරි වෙහෙසක්. ඒ නිසා මේ ඒ යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ මචං අපි මේ පරණ බිස්නස් දැන් කරන්නේ ගොනායි කරත්තේ වීක් කරනවා කියන්නේ. පරණ බිස්නස් කරන්නේ ගොනායි කරත්තේ දැන් විකුණලා දැන් ඒ ගන්සබා බිස්නස් කරන්නේ නැහැ කියලා නිකන්. පින්කම් වලට යනකොටත් එච්චරම තමයි මම කියන්නේ.